තව මේ ප්‍රශ්නයක් රාග දේශ මෝහ හා දස අකුසල් පහ කිරීම සඳහා කමඨහනක් වැඩි වාර ගණනක් වැඩිමෙන් කරන්න පුළුවන්ද කියලා යහන්නේ. දැන් මේ රාග, දේශ, මෝහ සම්පූර්ණයෙන්ම සහ දස අකුසල් පහ කරන ක්‍රමවේදී තමයි මේ මෙච්චරලත් කියෙවි. මේක කර්මස්ථානයක් වඩනවා කියලා එකක් කරලා හරියන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍යයයි තියෙන ලෝකේ, ලෝක සමුදය, ලෝක නිරෝධේ, ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය. ඔන්න ඔය ටිකම තේරුම් අරගෙන ඔය කිව්ව විදිහට දකින්න ඕනේ. එක්කෝ ස්කන්ධ ස්කන්ධ මේ හේතුව ස්කන්ධයන්ගේ පහළීමට හේතුව ස්කන්ධ නිරෝධය, ස්කන්ධ නිරෝධ මාර්ගය. එක්කෝ ධාතු ධාතු පහළ වෙන හේතුව ධාතු නිරෝධය, ධාතු නිරෝධ මාර්ගය. ආයතන ආයතන පහළ වෙන හේතුව ආයතන නිරෝධය, ආයතන නිරෝධන මාර්ගය. පරිත්‍යාසෝපාදයේ පරිත්‍යාසෝපාදයට හේතුව පරිත්‍යාසෝපාද නිරෝධය පරිත්‍යාසෝපාද නිරෝධ කරන මාර්ගය. මෙන්න මේ කියන જાතියව ඔය කියන විදිහට අහලා තේරුම් අරගෙන හතර ආකාරයේ. කෝක හරි ඔයයන් ස්කන්ධ ධාතු ආයතන පරිත්‍යාසෝපාද ආදී වශයෙන් මේ කොටසකින් ලෝකය කියන එක තෝරාගන්න. ඔය හතර ආකාරයේ සැක නැති වෙනකන් වටහාගත්ත දාට Tamanට මාර්ගය ලැබිලා. ඉදාල අනුන්ගේ කර්මස්ථාන හොයන්න දෙයක් නැහැ. ඒ මාර්ගය ලැබුණාට පස්සේ ඊට අනුකූලව හිතන්න කියන්න කරන්න පුරුදු වෙන්න ඕන. අන්න එතකොට දකින්නවා. දුකයි කියන්නේ මෙන්න මේ ටික. මොකක් නිසාද දුක වෙන්නේ? ඒක අනිච්ච නිසා. අනාත්ම නිසා. ඒක දුක්ඛ කියන කොටට දාන්න ඒකාන්තයෙන් හේතු වෙදිලා තියෙනවා. දකින්නවා ක්‍රමයක්. යමක් අනිච්ච නම් අනාත්ම නම් ඒක දාන්න පුළුවන් මොන කොටද කියලා Tamanට ඥානියම ඥාන ගෝචර පිරිසුරක් එනවා. අන්න එතකොට දකිනවා. පංච පංචස්කන්ධේ අනිත්‍ය නම් අනත්ත නම් ඒ චන්දරාගයෙන් බැඳින්න සුසුසුද නැද්ද කියලා තමයි නිගමනයක් කියනවා. ඒ චන්දරාගයෙන් බැඳින සුසු එකක් නැහැ කියලා දකිනවා. මොකක් නිසාද? අනිත්‍ය නිසා අනත්ත නිසා දුක ගොඩ නැගිනවා. එන පංචස්කන්ධයේ සැපයි කියලා ගත්තට පංචස්කන්ධයේ දුකයි කියන එක යථාර්ථයෙන් තියෙනවා වැහිලා තියෙනවා සැපයි කියලා රවට්ටලා. රැවටුම අහුවෙනවා. අන්න රැවටුම අහුවෙනකම් මේක අහන්න ඕන. සැක නැතුව දෘෂ්ටිය බිඳිලා යනවා. පංචස්කන්ධයේ සැපයි කියලා ගන්න එකක් නෑ කියන එකයි ඇත්ත. තීරණය එනවා හරියට. සත්‍ය දහම් තීරණය. ඒක ඉන්නේ ප්‍රඥාවයි. පංචස්කන්ධය අත්හැරලා තමයි ඒක පස්සේ සිද්ධ වෙන එක. සම්පූර්ණ අත්හරින එක. ඒ පංචස්කන්ධය පිළිබඳව අල්ලන්න හරයක් නැහැ කියලා හිතන් දකින්න අවස්ථාවක් එන්නේ. පතන්න වටින දෙයක්, රැස් කරගන්න වටින දෙයක් ඒකේ නැහැ. ඒ ටික දකින්න. අන්න ඒක තමයි අනිත්‍ය වශයෙන් දකින්නකොට අනාත්ම වශයෙන් දකින්නට දකින්නවා කිව්වේ. චූල සත්‍යක සූත්‍රයේදී සත්‍යකට බුදුරන් වහන්සේ අසජි හාමුදුරුවෝ කිව්වේ ඔය ඉතලා අසජි හාමුදුරුවන්ගෙන් තමයි ඇහුවේ තර්කවාදීන කොනක් අල්ලගන්න. මොකද්ද? ඔය බාත් ගෞතමයෝ ශ්‍රාවකයෝ හික්මන්නේ මොකක් කියලාද කියලා අස්සජි හාමුදුරන්ගෙන් ඉස්සෙල්ලා ඇහුවා. මහා තර්කවාදීකෝ සත්‍යක කියයි. දැනගත්තා දුකයි කියන කාරණේ ඉස්සෙල්ලා දැම්මොත් ඔය අතරට. පෙනිපෙනී මේ සැප තියෙන ලෝකෙද දුකයි කියන්නේ මෝඩයා කවුද කියලා ප්‍රශ්නේ දානවා. ඉතින් ඔය සැපයි කියන සංඥාවේ ඉන්න මිනිස්සු එයාගේ කියවන පිළිගන්නවා. විකෘතියටපත් වෙනවා. එදස් දුකයි කියන එක දාන්න නැතුව ඉතුරු දෙකෙන් කිව්වා. මේ බුද්ධිලාගේ හැටි දැනගෙන. රූප එත මොනවද වෙන්නේ? අර අර විදිහට විග්‍රහ කරලා දුන්නා. රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං. සබ්බේ සංඛාරා අනිච්චා. මෙන්න මේ විදිහට ශ්‍රාවකයෝ හික්මන ඔය ටික කියලා. එහෙම නැත්නම් රූපං අනාත්තා වේදනා අනාත්තා සංඥා අනාත්තා සංඛාරා අනාත්තා විඥානා අනාත්තාති. සබ්බේ ධම්මා අනාත්තා. සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනාත්තා කියලා මෙන්න මේ ධහමෙන් තමයි ශ්‍රාවකයෝ හික්මන් කියලා දුක ගැන කියන්නේ නැතුව දුන්නා. දැන් අල්ලගන්න කොනක් නැතුව ගියා. මේ සියලු සංඛාර දුකයි කියන වචනේ ඉස්සෙල්ලා දුන්නා නම් එහෙම ඕක තෝරගන්න බැරි මිනිස්සු මුලා කරගන්න පුළුවන්. පේනවා නේද කියව මෝඩ කතාවක හැටි. උඹලා සැප අඳුරන්නේ නැද්ද? උඹලා සැප විඳලා නැද්ද? ඒක කව විඳලා තියනවා කියනවා. එහෙනම් මුන් කියන්නේ මේ ඔක්කොම දුකයි කියලා. අන්න කොනක් අල්ලා ගන්න හින්දා ওই ටික දුන්නේ නැහැ. අල්ලා ගන්න බලාපොරොත්තු තමයි ආවේ කෑල්ල. ඒක අවබෝධයෙන් දකින්න එකක් මිසක් උඩින් මතෙන් දකින්න එකක් නෙමෙයි යථාර්ථය. සියලු සංකාර දුක්ඛයි කියන එක. ඊට පස්සේ මේක ඇවිල්ලා නම් බුදුරන් වහන්සේගෙන් අහන්න ගියත් ඕකයි. මොකද? බුදුරන් වහන්සේ වෙන එකක් කිව්වොත් එහෙම ශ්‍රාවකයෝ එකක් කියනවා. නායකයා එකක් කියනවා. පරස්පරයි උඹලාගේ ධර්මයේ කියලා එහෙම පල් කරන්න බලාගෙන හිටියේ. ඕක දන්න නිසා බුදුරන් වහන්සේ රවට්ටන්න බෑ. ඔබ වහන්සේ කොහොමද ශ්‍රාවකයෝ හික්මවන්නේ කියලා බුදුරන් වහන්සේගෙන් අහනවා ගිහිල්ලා. බුදුරන් වහන්සේ තසජේ හාමුදුරුවෝ කිව්ව විදිහට කිව්වා මිසක් සියලු සංඛාර දුකයි නොකිය උත්තරේ දුන්නා. අන්න අහපු ක්‍රමයේ ඉතිෙල්ලම. ඉතින් එයා විවිධ තර්ක ඉදිරිපත් කළා. එතකොට ඒ දන්න හරියෙන් උපමාවක් පෙන්නනවා. බවත් ගෞතම මේ මහ පොළොව තියෙනවානේ. මේ මහ පොළොවේ පිහිටලා මේ මහ පොළොවේ මුල් ඇදලා හැදිලා මේ ගස් කොළා මේකේ වැඩෙනවා. මහ පොළොව ඇසුරු කරන සත්වය මහ පොළොව නිසා ජීවත් වෙනවා. ගස් කොළා මහ පොළොව නිසා පවතිනවා. මේ රූපේ නිසානේ මේ සියල්ල පවතින්නේ. ඒ රූපේට අනිත්‍යයි රූපය අනත්තයි කියන්නේ මොකද? මෙහෙම තර්කයක් ඉදිරිපත් කළා. දැන් බුදුරජාණන් වහන්සේ රූපය අනත්තයි කියලා පෙන්වන්න උපමා දුන්නා ඒ වෙලාවේ. අරකට උත්තරේ දුන්නේ වෙන ක්‍රමයකින්. ඒ කියන්නේ සත්‍යක ඔබ කියන්නේ මේ රූපය අනත්තයි කියන එකද? අත්තයි කියන එකද? ඔව් රූපේ ඇත්තයි. ඒක තමයි ආත්මයි කිව්වා කියලා දෙවි හදාගෙන තියෙන්නේ. අන්න ඒතොර තමයි බුදුරජාණන් වහන්සේ අහන්නේ අර මේ පොතොල් රජුරවන්ට ඒ වගේම බිම්බිසාර රජුරන්ට මේ ආදි වශයෙන් රජවරු ගැන කියලා මේ තීර්ථේ රජවරුන්ට තමන්ගේ රටේ ඉන්න අය නිර්පාණ්ඩුන් නම් නිර්පාණ්ඩ ඒ අයගේ ධනය උන්නම් තමන්ගේ රාජ්‍යයට ගන්න ඕනනම් හිත කරා තමන්ට පුළුවන් ද කියලා ඇහුවේ ඒතයි. අනුලා එහෙම හැකියාවක් තියෙනවා බලයක් තියෙනවා බැරි කමක් නැහැ කියලා ඒ පාර අර සත්‍යක බුදුරන් වහන්සේලා කියනවා. ඉතින් සත්‍යක සිහියලවා කතා කරන්න. ඉතලා මොකද්ද කිව්වේ? මේ රූපේ පිහිටලා මිනිසු පින්පාව ප්‍රසාව කරනවා. ඉතින් මේ රූපේ අත්තයි. ඔය මෙහෙම අදහසක් කිව්වා නේද? ඉතින් ඔබට පවත්වා ගන්න ඒ ආදීන් පවත්වා ගන්න බැරි බව දැන් ඔබම කියනවා. ඔන්න මේ රජවරුන්ට මේ බෙල්ල කපලා දාන්නත් පුළුවන්. මරලා දාන්නත් පුළුවන්. රූපේ Tamanට ඕන විදිහට පවත්වන්න බැරි බව පැහැදිලිව පෙනෙද්දී මොන නීතියට අනුවද අත්තයි කියලා කියන්නේ? ඉතින් අත්ත කියන වචනෙන් ගත්ත අදහස. Tamanට ඕන හැටියට Tamanට රිසිසේ කැඩෙන්න බිඳෙන්න විනාශ වෙන්නේ නැතුව Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන්. ඒ අදහස තමයි අත්ත කියන වචනේ අරන් තිබුණේ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්ත කියන එකයි හිතා ඉන්නේ මුලාවක්. මේක ඒ જાතියව කරන්න පුළුවන් එකක් නෙමෙයි. කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව විනාශ වෙන්න පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි මේ රූපය කියන්නේ. වැහැරෙන්නේ නැතුව පවත්වන්න පුළුවන් එකක්, ලෙඩ නැතුව පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. පෝෂණය නොකර පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ රූපේ නිසා විවිධාකාර දුක් වේසනා විඳගෙන විවිධාකාර තැලුම් පෙලුම් කාගෙන ලෝක සත්‍යව පවත්තන්න හදලා හදලා බැරි තැන තමන් පරාජය වෙනවා. මේ රූපේ වැහැර ලකුණු වෙලා ගිහිල්ලා දිරකඩ වෙලා යනවා. එහෙම එකක් මේ රූපේ. ඕක කොච්චර මම කරන්න හැදුවත්, මගේ කරන්න හැදුවත් මොනවා කිව්වත් හරියන්නේ නැහැ. ඕකට කොච්චර සබ්දයක් යහපත් දෙයක් කිව්වත් ඒක වෙන්නේ නැහැ. අන්න ඒකයි රූපේ යථාර්ථය. ওই රූපය ඇසුරු කරගෙන හටගන්නේ යම්කිසි ආකාරයක අරමුණු කරලා. යම් වේදනාවක් ওই කය ඇසුරු කරගෙන තියෙන හිත තුල හටගත්තා නම් හිත හැදලා හටගත්තා නම් ওই එකම වේදනාවක්වත් තමාගේ කැමැත්තලනුව පවත්තන්න හිතුවට පවත්තන්න බෑ. ඒවැ ස්වභාවය ඒකයි. ওই සංඥා සංකාර විඥාන ගැනත් ඔන්න ඔය ක්‍රමෙට විග්‍රහ කරලා දීලා කියනවා ඔය මේකට කියනවා රූපේ අනිත්‍යයි රූපේ අනාත්තයි කිය. ඉතින් කියන්නේ සත්‍ය කර කියන ගිනි වෙස්සන කියලා කතා කරන ගිනි වෙස්සන ඔබම කියන්නේ රූපය අනිත්‍යයි රූපය අනාත්මයි කියන එක පිළිගන්න වෙනවා. පිළිගත්තා නම් ඒක සැපයි කියන්නේ සුසුද දුකයි කියන්නේ සුසුද මොකද්ද ඔකට සුසුසු? සැපයි කියලා පිළිගන්න සුසුසුද? අන්තිමට යාටම සිද්ධ වුණා සැපයි කියලා පිළිගන්න හරියක් ඒකේ නැහැ. න්‍යාය ධර්මයේ තේරුණා. කියන්න සිද්ධ වුණා තර්කයන් කරන්න ගියත් පරාජය කරන්න බැරි වුණා. මෙන්න මේ මූල ධර්මය අපි තෝරා ගන්න ඕනේ. මේ රූපය පිළිබඳ අපි හිතා ඉන්න එක නෙමෙයි වෙන්නේ. අපි හිතන්නේ මේක සම්පූර්ණ කන පිට. අපි කියලා කිව්වහම දැන් හරියන්නේ නැහැ. අසුතවත් පුතඥයා හිතන්නේ කන පිට. එහෙනම් මේක යථාර්ථයේ ගන්න නම් සුතව හරිය ශ්‍රාවක වෙන්න ඕනේ. දහම් අවබෝධය හරිය ශ්‍රාවකයා අනිච්ච දේ අනිච්ච හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට දේ කියලා කිව්වේ මේ ලෝකෙට අයිති හරිය. ස්කන්ධ වශයෙන් හරි ධාතු වශයෙන් හරි ආයතන වශයෙන් හරි පරිත්‍යාම උපාද වශයෙන් හරි ලෝකෙට අයිති සියල්ල තේරුම් අරගෙන ඔන්න ඒ සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන නිගමනයට වහින්න ඕන. මෙන්න මේ නිගමනයේ සැක නැතුව වැහැගත්තු. ඒක තේරුම් ගත්ත දාට මූලික ධර්ම අවබෝධයේ පහළලා දහම් මැස පහළලා ඉවරයි. ඔහු ආයිත් මුලා කරන්න බෑ. ඔහු දකිනා ලෝකේ කොච්චර හැලයි වැඩයි ලස්සනයි කියලා ලෝකයා මුලා වුණත් මොන රූපයක්වත් අපිට ඕන හැටියට පවත්වන්න පුළුවන් එකක් නැහැ. ඒක ඇසුරට යම් කෙනෙක් ගියොත් ඒ නිසා විවිධාකාර කම්කටොළු වලට වාදනය වෙනවා මිසක් හිමිකන් නම් කවදාවත් අයිති කරගන්න බෑ. තියෙන රූපෙත් එකයි බාහිර රූපෙටත් එච්චරයි. තියෙන රූපෙට මම කිව්වා බාහිර ඒවා මගේ කරගන්න හැදුවා. එහෙනම් මම කිව්ව රූපෙත් බාහිර මගේ කරගන්න හදපු රූපත් අනිච්ච දුක්ඛ නැත ගොඩවල් මිසක් විනිච්ච සුඛාත් එකක් මාත්‍රයක්වත් ඕකේ නෑ කියලා ධර්මානුකූලව දකින්න ඕනේ. අන්න ඒක ධර්මානුකූලව විග්‍රහ කරලා දැනගත්තාම ධර්මයේ දැක්කා වෙනා මුලටම. ඒතකොට දැක්කේ මොකද්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක ඇත්ත. ඒක තමයි දැක්කේ. අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ත නම් තීරණයක් එනවා මොකද්ද ගන්න තීරණේ? තවදුරටත් ඒ පසුපස හඹා යනවාද? ඒවා හොඳයි කියනවාද? ඒවා වැදගත් කියලා පිළිගන්නවද? ඒකෙන් මිදීමට බලාපොරොත්තු වෙනවද? ප්‍රශ්නෙට උත්තරය Tamanට වෙනවා. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ දැන් උත්තරේ. ඒකෙන් අත්හැරීම හැර නොයල්ම හැද මිදීම හැර සැනසුමට මගක් ඇත්තේ නැහැ. බැරි පුළුවන් වෙනම දෙයක් ක්‍රමේ ඒකයි. ඉස්සෙල්ලා දකින්න ඕක. ආසාව පස්සේ හඹායන මානසිකත්වයේ මට එක සැරේ අයින් කරගන්න බැරි එක ඇත්ත. එහෙම බැරි වුණා කවදා හරි සැනසෙන්න නම් ඕක කරගත යුතුයි. ඒක මම දැකලා ඉවරයි. අන්න එතෙන්ට කෙනෙක් ආවනම් ඕකට ධර්මයේ ගැන සැකයක් නැහැ. අනිත්‍ය දේ අනිත්‍යයි කියන එක කියන්නේ දුක්ඛ දේ දුක්ඛයි අනාත්ම දේ අනාත්තයි අසුභ දේ අසුභයි කියන එක. ඒක එහෙම බව ඔහු දන්නවා. හැබැයි තාම කාමරාගේ අයින් කරගන්න ඉවර කරගන්නයි බැරි වුණේ. අවශ්‍ය කරන මූල ධර්මයේ දැනගත්තා. දැනගත්ත ඔහු සත්‍ය ඥානයෙන් දැනගත නිසාම සත්‍ය ඥානයක් උඩ පහළ වෙච්ච නිසාම ඔහු දන්නවයි සත්‍ය ඥානිය මේ සම්පූර්ණ නැහැ. මට ඥානයක් පහළ වුණා විතරයි දැනගන්න. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? දැනගැනීමේ ප්‍රතිඵලයක් ගන්න තියෙනවා. දැනගත් එකේ. මොකද්ද? මේ කෙලෙස් අන්තිම බිඳුවර බෙදාහරින දවසක් එනකන් කරගෙන යන්න ඕනේ. එදාට තමයි චන්දරාගේ සාමුලින් නිරෝධ වෙන්නේ. චන්දරාගේ සාමුලින් නිරෝධ වෙච්ච දාට තමයි දුක්ඛ නිරෝධයට යමක් කළ යුතුද? ඒ ටික කරගතා වෙන්නේ. ඒකට යමක් කරගත්තා නම් තවත් ඉතුරු දෙයක් නෑ කරගන්න. කොටසක් දුක්ඛ නිරෝධය සම්පූර්ණයෙන් දැනගත්තා කියන සත්‍යයටපත් වෙනකොට මානසික වශයෙන් විඳින යම්කිසි දුක්ඛයක් ඇත්නම් ඒ ඒ දොම්නස් ස්වභාවය එතනින්ම ඉවරයි. කය නිසා විඳ සිද්ධ යම් වේදනාවක් ඇත්නම් මේ කය අවසානයේ ඒ ටිකත් ඉවරයි. මං ওই ටිකට අවශ්‍ය දේ කරගෙන ඉවරයි කියන රහතන් වහන්සේ වෙනිගමනේ එනවා. අන්න එතෙන් එනකන් අපි දන්නවා. ඔන්න දෙන්නකම් කටයුතු කරගන්න අපිට තියෙනවා. නිසා ඇහු දකිනවා. මට කෘත්‍යයක් කෘත්‍යයක් තියෙනවා කරන්න. <coughs> කෘත්‍ය කියන්නේ කෙලෙස් හිඳලා ඉවර වෙනකම් කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. අන්න ඒක දකින්න නිවන පහළ වෙනවා සත්‍යඥානයත් එක්කලා. අන්න ඒකට කියනවා කෘත්‍යඥාන. ඉතින් ඔහු නිකන් ඉන්නේ අප්‍රමාද වෙන්නේ නැහැ. මොහොතක් ගානේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙච්ච එක නිතර නිතර බලනවා. ඇත්ත ඇති ආකාරයෙන් බලන්න පටන් ගන්නවා කිව්ව ඕකයි. මේ බලාගෙන යනකොට ඔහුට තමන්ටම අවබෝධ වෙනවා. පෙර ප්‍රියමනාප රූපයක් දැක්කහම කාමයන් අදහස් කාම අදහස් මතුවෙලා එහි ඇලෙන්න බැඳෙන්න හිතෙනවා. මගේ කරගන්න හිතෙනවා. මම කරගන්න හිතෙනවා මම හැඩවෙන්න ඕනේ. මගේ කරගන්න ඕනේ මේ අදහස එනවා. හැබැයි නිතර නිතර ධර්මානුකූලව හිතන්න පටන් ගත්ත කෙනාට Tamanටම තේරෙන අත්දැකීමක් එනවා. ඒ මානසිකත්වයේ බලා ඉඳදී මාතුලින් බිඳිලා යනවා. එහෙනම් කෘත්‍යය සිද්ධ වෙනවා. මොකද්ද? නිවන් අවබෝධ කරගන්න යමක් කටයුතුද? ඒක මාතුල සිද්ධ වෙනවනේ. තමගේ මධ්‍යකීම සම්දිත්තිකයි. ඔන්නෝක දකින්න පුළුවන් වෙනවා. ඒකේ අවසානයේ කවද්ද ඉවරෙන්නේ? අරිහත් ඵලයේ ලැබුණු දාට. එදාට දකින්නවා කළ යුතු සියල්ල කරලා ඉවරයි. කෘත්‍යඥානිය හම්බුණා කෘතඥානි. කෘත වුණා. කළ යුතු සියල්ල කරලා ඉවර වුණා. මීට එහා තවත් කෙලෙස් බිඳීම සඳහා කරන්න දෙයක් මට ඉතුරු වෙලා නැහැ. තමන්ගේ මත්දැකීමෙන් දකින්න. මොන જાති ආරවුණක් ඇහැ කරා ආවත් කනට මොන මිහිරියාවේ හඬක් ආවත් නාසයට මොන જાති ආග්‍රාණීය සුගන්ධයක් ආවත් දිවට මොන જાතියේ රසයක් ආවත් කයට මොන જાතියේ පහසක් ආවත් හිත කොහේ රවුම් ගහලා හිටන් මොන જાතියේ ලෝක සුන්දර ලෝකයක් හෙව්වත් එක තැනකවත් ඇලෙන්ඩ එකක් හම්බෙන්න අරමුණක් නැහැ. අරමුණ එනකොට අරමුණ බැලුවා බලාපුවාම අරමුණත් එක්කලා චන්දරාගයක් මහත් මාත්‍රයක්වත් නැගෙන්නේ. අසාර අරමුණක් නේ. සාරත්වයක් නැහැ මෙන්න මේ අවබෝධයේ පූර්ණ වෙච්ච දාට ඔහොම දකින්න. එදාට තමන්ම දකින්න. යමක සාරාත්වයක් ඇත යන අවිද්‍යාව මල් ළඟ තිබුණා. ඒ නිසායි සාරාත්වයක් ඇත කියන දෘෂ්ටිය ආවේ, අදහස ආවේ. ඒ සාරාත්වයක් නැති ධර්මතාවයේ සත්‍ය ධර්මතාවය මම නිතර බැලුවා ඒ තුලින්. ඒ බලන්න බලන්න අර තිබිච්ච අවිද්‍යාවෙන් දුර්ල සාරායි කියන දෘෂ්ටිය දුර වෙනකොට මටම දැනෙන්න පටන් ගත්තා මා ළඟ අවිද්‍යාව දුර වෙනවා. සාරායි කියන මාත්‍රයක්වත් ඉතුරු නැහැ අරමුණ එනවා. ඇහැට එනවා. ඇලෙන්න මාත්‍රයක්වත් ඒකේ නැහැ. අසාරයි කියන එක පූර්ණයි. සාර මාත්‍රයක්වත් දකින්න නැහැ අරමුණාවට. අන්න එතකොට අවිද්‍යාවේ අනුසය තමයි සාරයි කියලා අදහස දුන්නේ. අවිද්‍යා අනුසය ඉවරට බිඳලා ගියා නම් දැන් මොකද්ද වෙන්නේ? සාරයි කියන මාත්‍රයක්වත් හිතට එන්නේ අරමුණාවට. මෙන්න මෙතෙන්ට ආපුවාම ලෝකෙට තියෙන බැඳීමක් තිබුණා චන්දරාගයක් තිබුණා සාමුලින් ඉවරයි. මෙන්න මේකට කියනවා ආර්ය මාර්ගය පූර්ණිය කළා. එදාට ඔහු දකිනවා තවත් මට ඉතුරු තව ඉවර කරන්න තව චන්දරාගයක් ඉතුරු නැහැ. තිබිච්ච සියලු චන්දරාගයේ පහළ වෙන තිබිච්ච මුලත් එක්ක විදිලා ගියා ඉවරයි. අවිද්‍යාව අනුසයත් ඉවරයි. මේ මතු විමුක්තිය සඳහා කරන්න තව දෙයක් ඉතුරු වෙලා නැහැ. යම් කිසි රාග ගින්නක්, ද්වේෂ ගින්නක්, මෝහ ගින්නක් දැල්වි දැල්වි තිබුණා නම් මනසේ ඒ ටික සාහවලින් දැන් ඉවරයි. කායික වශයෙන් විඳින්නා වූ යම්කිසි වේදනාවක් දුකක් ඇද්ද? මරණය වෙනකන් ඒක නවත්තන්න බෑ ඒක තියෙනවා. ඒකට මොනවා කරන්නද? ඒකට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මැරෙනකන් ඉඳ විතරයි තියෙන්නේ. එහෙනම් එයා දකින්න එක දෙයක්. ඉතිර නැති කයක් හින්දා. ඒකාන්තයෙන් මේක මැරලා යනවනේ. එන කය නැති කරන්න මට මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒක ගෙවිලා කිලවර වෙන දවසක් එනවා. එදාට කය නිසා විඳ දුකක් ඇත්නම් ඒ දුකේ අවසානය එතන. අන්නේ කය නිසා විඳින දැන දැනීමක් තිබුණනම් ඒක කියනවා ජීවිතේ. ජීවිත දුක. කාය දුක සහ ජීවිත දුක කියන මේ දෙකම අවසාන වෙන දවස තමයි අනුපතිශේෂ නිර්වාණය කියන උන්වහන්සේගේ පිරිනිවන් පෑම. අවසානයි. එදයින් පස්සේ තවත් දුක හා සම්බන්ධ කිසිවක් මමත්වයක් සත්වත්වයක් ඉතුරු නැහැ. සියල්ල කෙලවරයි. ඉදාට තමයි කියන්නේ දුකෙන් නිදහස් වීම පූර්ණයි කිය. ඉතින් මොයි ටික තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේ ස්කන්ධ කියන්නේ මොනවද? ධාතු කියන්නේ මොනවද? ආයතන කියන්නේ මොනවද? පටිච්චසම උපාදී කියන්නේ මොකද? කෝක හරි කමන්නේ. ඔයයන් Tamante වැටෙන පහසු එකක් අරගෙන හොඳට තෝරා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ තෝරාගත්තට පස්සේ මොකද්ද රූපස්කන්ධය මොකද්ද වේදනා ස්කන්ධය මොකද්ද සංඥා ස්කන්ධය මොකද්ද සංකාර ස්කන්ධය මොනවද විඥාන ස්කන්ධ කියලා එකොම ස්කන්ධ පහ ගැන විග්‍රහ කරලා දැනගන්න ඕනේ. මොනවද ආපෝ ධාතු මොනවද තේජෝ ධාතු මොනවද වායෝ ධාතු මොනවද පඨවි ධාතු? මොකද්ද ආකාශ ධාතු මොකද්ද විඥාන ධාතු කියලා මේ ධාතු 6 මුල් කරගෙන ඒක දකින්න ඕනේ පුරුදු වෙන්න ඕනේ. මොකද්ද චක්කායතනේ මොකද්ද රූපායතනේ මොකද්ද සෝතායතනේ මොකද්ද සද්ධායතනේ මොකද්ද ගාහනායතනේ මොකද්ද ගන්ධායතනේ මොකද්ද ජීවායතනේ මොකද්ද රසායතනේ මොකද්ද කායායතනේ මොකද්ද පොට්ටබ්බායතනේ මොකද්ද මනායතනේ මොකද්ද ධර්මායතනේ කියලා. ওই ආයතන 12 ගැන දැනගන්න ඕනේ. නොදන්නේ ඒවා අහලා තේරුම් ගන්න ඕනේ. ඉතින් කෝක හරි ඔක්කොම පොදියම ඕනේ. කෝක හරි කමන්නේ තවන හොඳින් වැටෙන එකක් ওই තුලින් ගන්නවා. මොකද්ද අවිජ්ජා මොකද්ද සංකාර කියන්නේ මොකද්ද විඥාන කියන්නේ මොකද්ද නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මොනවද මේවා අන්න එහෙම අහලා බලලා ඒක එක තෝරුම් ගන්න ඕනේ හොඳට ඉතින් මේ වගේ සම්පූර්ණ ඉතලා මූල ධර්මයේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු මූල ධර්මයේ තුලින් තෝරා ගන්නවා මිසක් ඕවා බෙදලා දුන්නේ බුදුරජාන් වහන්සේ. අනික් අයට ওই බෙදිල්ල බෙදා ගන්න බෑ. එක ගණේ භාවන එක ගුලියක් කරගෙන, පොට්ටනියක් කරගෙන, ඒක එකක් කරගෙන, ඒකේ වැඳිලා හිටිය ආස්වාද හොය හොය. ඔහ වෙන් කළා බෙදලා දුන්නේ බුදුරජාන් වහන්සේ. ඒ නිසා අනික් කෙනෙකුට ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් මේ විභජ්‍යවාදීවත් බෙද බෙදා බලන ක්‍රමේ. ගණී භාවන වස්තුවා බෙදා බලන ක්‍රමේ අනික් අය දැනගෙන හිටියේ නෑ. ඒක බුදුරජාන් වහන්සේ තමයි ආර්ය ධර්මයේ තුල පෙන්වා දුන්නේ. ඉතින් බුද්ධ ශ්‍රාවකයෝ මොකද කරන්නේ? ওই ටිකෙන් ඕක හොයා ගන්නවා. Tamante වැටහෙන ක්‍රමයක් ඔය අතරින් තියෙනවා ඒකාන්තයි. කෝක හරි ගැළපෙන එකක් ඥානවන්තයින්ට තියෙනවා. ඉතින් උත්සාහ කරන්න ඕනේ කොහොම හරි Tamante ගැළපෙන දෙයකින් ඕවා තෝරා ගන්න. තෝරාගත්තට පස්සේ දකින්න ඕනේ ඒක අනිත්‍යද නිට්ටයද දුක්ඛද සුඛද අනාත්මද අත්ද න්‍යායයට දාලා බලන්න පුරුදු වෙන්න ඕන. ඉතින් ඕංග වගේ මූලික හරියක් තියෙනවා දැනගන්න. ඉතින් දැනගෙන ඊට අනුකූලව බලනකොට තමයි ධම්ම අවබෝධය ලැබෙන්නේ. ඉතින් ඕක භාවනා කර කර හිටියා කිව්වට හරියන්නේ නැහැ. භාවනා කරන්නේ පළවෙනි ටික කරගෙන. භාවනා කිරීම කියලා එක වචනයක් තියෙනවා. වචන එක විවිධ අර්ථ තියෙනවා. ආර්ය විනය භාවනා කියන වචනේ පෙන්වන්නේ කායේ කායන උපස්සී විහෙරදි ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනසං ආදී වශයෙන් වෙනම ඇලීමයි දෝමනසයි කියන දෙක නැති කරන්න නැත්නම් අවිජ්ජා දෝමනස කියන දැඩි ලෝභය සහ දෝමනස එකින් එක නැති කරගන්න බලන ක්‍රම ඉතින් මෙහෙම සතර සතිපට්ඨානිය බලන්න පුළුවන්. ඉතින් ඒ බලයි බැලිය යුතු ආකාරය. ඉතින් සතර සතිපට්ඨානිය තමයි මේක ආරම්භ කරගන්න ඕනේ. එයා විස්තර අරගෙන. ඉතින් ලෝකේට අයිතිහාරිය දැනගත්තා නම් ඒකට හටගන්න හේතුව චන්දරාගය කියලා වෙන ආකාරය ගැන හිතලා තේරුම් ගත්තා නම් ඒ චන්දරාගය නිරෝධ කළොත් මේ ලෝකේ නිරෝධ වෙනවා පුළුවන් කියලා දැනගත්තා නම් දැන් තමයි ඕන වෙන්නේ ඒක කරගන්න මාර්ගයයි දැන් මට ඕනේ කියන එක ඉතුරු වෙන්නේ අන්න එතෙන්දී. අන්න මාර්ගයේ අවශ්‍යතාවය. මට දුකයි කියලා වැටහුණා. පළවෙනි වැටහීම. ඕර කියනවා පූර්ව භාග නුවණ. මග නැන කියන එක තමයි පස්සේ පහළ වෙන්නේ. ඒ දුකට හේතුව මේකයි කියලා පූර්ව භාග නුවණේ වැටහුණා. ඊට පස්සේ ඒ දුක නිරෝධය මේකයි කියලා පූර්ව භාග නුවණට වැටහුණා. වැටහිටන් ඒක නිරෝධ කරගන්න මාර්ගයයි මට දැන් ඕනේ කරන්න කියලා බුදුදහම ඕනේ වුණා. නිවන් දකින්න මඟ හොයන්න ඕනේ වුණා. අන්න ওই ටික මූලික නුවණින් ওই ටික වැටහිච්ච අයටයි අනේ මට නිවන් දකින්න ඕනේ කියන අදහසින්. එතකන් නිවන් දකින්න ඕනේ කියලා වචනයක් නිකන් කියනවා මිසක් අවංකව හදපත්ලේ නැගින්නේ නිවන් දකින්න ඕනේ කියන එක. එහෙනම් පූර්ව භාග නොනින් දුක්ඛ සමුදය නිරෝධ කියන මේ ටික ඉස්සෙල්ලා දකින්න ඕනේ. අන්න එතකොට නිවන් දකින මාර්ගය හොයන්න ආසාවක් අවශ්‍යතාවයක් එනවා. අන්නේ වෙලාවේ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් කිව්ව විග්‍රහය අන්න විග්‍රහය වලට දැන් ඉතින් මාර්ගය හොඳට සුද්ධ කරලා දැනගන්න ඕනේ කියලා. ඒ අදහස එනවා. ඉතින් ආර්ය ධර්මයේ ඇසුරු කරපු ආර්යයන් තුලින් ඇසුරු කරගෙන සුතවත් ආර්ය ශ්‍රාවකයන් ඇසුරු කරලා මාර්ගය හොඳට අහගන්න ඕනේ. අහගතර පස්සේ අදහස හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තමන් ඒක අනුගමනය කරන ආකාරය වටහා ගත්තාම මාර්ගයේ භාවනා කරන්න කියලා බුදුරන් වහන්සේ වෙන්නේ. මාර්ගයේ භාවනා කරන්න. භාවිතබ්බන්ති කිව්වේ ඒක. එහෙනම් භාවනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉඳගෙන හරි හිටගෙන හරි ගමන් කරමින් හරි සැතපීලා හරි කවන්නේ. තමන්ට ගැළපෙන පහසු ඉරියව්වක ඉඳගෙන අන්න ඒකට අනුකූල දේ භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ඒ අවස්ථාව දකින්න ඕනේ. තත්ත තත්ත විපස්සතිය කිව්වෙත් ඒකයි. එනේන අවස්ථාව දකින්න කියලා මේක හදාගෙන තියෙනවා. ඒකෙන් ආයෙත් පටලවා ගන්නවා. මාර්ගයට පොඩ්ඩක් පළුදා හදා ගන්නවා සීමාව ඉක්මවා ගිහිල්ලා. ඒ සීමාව ඉක්මවා යන එක නෙමෙයි පෙන්වුවේ. තත්ත තත්ත විපස්සති කියන්නේ ඒ ඒ තැනක්. ඒ ඒ තැන කිව්වේ යම් තැන සිහි කරනකොට ඒ සිහි කරපු යම්කිසි අරමුණ මුල් කරගෙන අපිට රාගය එනවාද ආසාවක් මතුවෙනවාද අන්නේ රාගය මතුවෙන ස්ථානේ හොයන්න ඕනේ. අතීත අරමුණක් වේවා. අනාගත අරමුණක් ගැන වේවා. වර්තමාන අරමුණක් ගැන වේවා. යමක් ඇසුරු කරනකොට හිතනකොට අන්න එතන යම්කිසි ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් එනවනම් අන්න එතන අපිට ඇලෙන්න හිතෙනවා බැඳෙන්න හිතෙනවා. ඒක ගොඩනගා ගන්න හිතෙනවා. ඒක ඇසුරු කරන්න හිතෙනවා. ඒකටපත් වෙන්න හිතෙනවා. මෙන්න මේ කියන ස්වභාවය එනකොට අන්නේ හිතෙන අවස්ථාව තමයි තත්ත්ව කියන්නේ. තත්ත්ව සත්ත්ව කිව්වේ වර්තමාන මාත්‍රේ මාත්‍රේ නෙවෙයි. වර්තමාන මාත්‍රේ හොයන්න ගියාම අපේ හිත ඇලුම් කරන්නේ කොහොමද කියලා අපිටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනක වහ ගන්නවා. යං ලෝකේ පිය රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjitetත නිවිසමානා නිවිසත. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද ඒ තෘෂ්ණාව එහි උපදින්නේ. අන්න තාත්තා කිව්ව තැන. අන්න එතනයි හොයන්න ඕනේ. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා uppajjamaana uppajjeත නිවිසමානා නිවිසත රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා uppajjamaana uppajjeති එත නිවිසමානා නිවිසති මේ තණ්හාව හට ගන්න තැන් අරමුණු වෙනකොට තණ්හාව හට ගන්න තැන් වල හැටි චක්කු විඥානා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති මෙන්න ඇස රූපේ චක්කු විඥානේ මේ මේවා පහළ වුණා මේ මේ තැන් වලට තමයි ආශා කරන්නේ ඒ ඒ ස්ථාන ඒ ඒ ස්ථාන වල ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා චක්කු සම්පස්සජා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිස මේ පෙන්නේ මොකද චක්කු සංස්පර්ශේ චක්කු සම්පස්සජා වේදනාව. ඒ කියන්නේ ඇහෙන් යම් කිසි දෙයක් දකිනකොට ඒ ඇහැට ප්‍රියමනාප දෙයක් ස්පර්ශ වෙනකොට හරි සුවයක් දැනෙනවා. ඒ සුවේ දැනෙනකොට අපි දැනගන්නේ අන්නේ එතනයි මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නැගින්නේ. අන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ මේ තෘෂ්ණාව වැඳින්නේ නැగిලා ඉන්නේ. අන්න එතන හොයා ගන්න ඕනේ. තෘෂ්ණාව එන තැනයි දකින්න නිරෝධ කරන්න ඕනේ. එතකොට ඇහෙන් ස්පර්ශ කරවා වගේම ඇහැට ස්පර්ශ කරන දැනෙන ආස්වාදයක් එනවා. ඒක දිනා චක්කු සංපාසජා වේදනාව. අන්න ඒක බලන්න ඕනේ. එතරම් බලන්න ඕනේ. තත්ත තත්ත විපස්සති. ඒ ඒ තැන් බලන හැටි. ඔය විදිහට ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සංපාසේ චක්කු සංපාසජා වේදනා. කන ශබ්දේ සෝත විඥානේ සෝත සංපාසේ සෝත සංපාසජා වේදනා. නාසයේ ගන්ධේ ගාන සංපාසේ ගාන සංපාසජා වේදනා. ගාන විඥානී ගාන සම්පස්සේ ගාන සම්පස්සේ වේදනා දිව රසේ දිවහා විඥානී දිවහා සම්පස්සේ දිවහා සම්පස්සේ වේදනා කය පොට්ටබ්බේ කාය කාය විඥානී කාය සම්පස්සේ කාය සම්පස්සේ වේදනා මන ධර්ම මනෝ විඥාන මනෝ සම්පස්ස මනෝ සම්පස්සජ වේදනා මෙන්න මේ කියන්නා වූ 315ක් තියෙනවා ප්‍රධාන වශයෙන් ඔන්න ඔය ටිකේ තමයි අරමුණු වෙනකොට ඒ ඒ තැනදී ඔය කියන චන්ද රාගය මතුවෙන්නේ. ඔය අතර ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය තියෙනවා. ඔන්නේ ප්‍රිය මధుර ස්වභාවයක් හිතර එනකොට සම්බන්ධ වෙනකොට අන්න එතන අර ආස්වාදයේ බැඳෙනවා. මෙන්න හොයාගෙන තැන කොහෙද ආස්වාදයේ හැදෙන්නේ? කොහෙද වෙන නතර කරන්න ඕනේ? තත්ත තත්ත විපස්සදී කියන්නේ ඔන්න ඔය දැන් විපස්සනය කරන්න ඕනේ. ඒ කියන්නේ මම මේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතන මෙන්න මේ අවස්ථාව මෙන්න මේ චක්කු මෙන්න මේ රූපය මෙන්න මේ චක්කු විඥාන ස්වභාවය මේ චක්කු සංස්පර්ශයේ ස්වභාවය මේක කොහොමද නිත්‍යද සුඛද අත්වද මේක හැටි කොහොමද මේක සංකතයක් මේක නිකන් හටගත්තේ නෑ මේක ගොඩ නැගිච්ච දෙයක් මොකක් නිසාද ආසාවන් පස්සේ දුවන කෙනාට පහළ වෙන දෙයක හැටි ගොඩ නැගිච්ච ස්වභාවය දකින්න පරිච්ඡ සමුප්පන්නයි මේක නිකන් හටගත්තේ නෑ හේතුඵලයක් වශයෙන් සකස් වෙලා ආවේ. සංකතයි පරිත්‍ථසම්පන්නයි. ඉතින් මේ පස්සේ ගියොත් මොකද්ද වෙන්නේ? කවදාවත් මට සැනසෙල්ලක් නම් හම්බ වෙන්නේ නැහැ. මනස ක්ෂය වෙලා යනවා. පහත් බාටපත් වෙනවා. ඒ වගේ මේ වස්තුවත් ක්ෂය වෙලා වෙනසිලා යනවා. ඒක මට පවත්වාගෙන ඉන්න පුළුවන් සදාතනික වස්තුවක් ඒක ඇත්තෙත් නැහැ. මෙන්න මේක දකින්න. ඒතර ඒකෙන් මොකද්ද වෙන්නේ? විනාශයටපත් කරනවා ಗುಣ ಗುಣ වනසනවා. ධර්ම මාර්ගය වහලා දමනවා. ඒ වගේම ඒ වස්තුවේ හොඳයි කියලා අල්ලගන්න දෙයක් නැහැ. ඒක අතුරුදන් වෙලා යනවා ගෙවිලා. වය ධර්මයි. අන්න ඔය විදිහට සංකතයි පරිත්‍ථසම්පන්නයි ක්ෂේ ධර්මයි වය ධර්මයි කියලා. ওই කාරණේට දදා බලන්න පුරුදු වෙන්න ඕනේ. ඕකට කියන තත්ත තත්ත විපස්සති. ඉතින් ඕක බලන්න Tamanට මානසික නිදහස විතරයි ඕනේ. ඒ වගේම හිත වහල්කමට ආසාවන්ට වහල් වෙලා ඒ පැත්තේ හඹා යන්න දෙන්නේ නැතුව හොඳ සිහිබුද්ධියෙන් කල්පනාවෙන් ඉඳලා යන්නේන ගමනක විමනක හරි එකතැන ඉඳගෙන හරි සක්මන් කරමින් හරි ඔය නිතරම ඇසකන දිවනාසයේ ශාරීරිය මන්ට එන ඉන්ද්‍රියන්ට අරමුණු වලට අරමුණු වෙලා ওই විදිහට එනකොට ඒ ඒ අවස්ථාවේ ඒ தත්වයන්ගේ ස්වභාවය දැනගෙන සංකත වශයෙන් පටිච්චසමුප්පන්න වශයෙන් ක්‍රේ ධර්ම වය ධර්ම වශයෙන් බලන්න පුරුදු වෙන ක්‍රමයක් තියෙනවා. ඒක එහෙම බලනකොට ඔහු දකිනවා. අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දුක්ඛ දේ දුක්ඛයි කියලා අනාත්ම දේ අනාත්තයි කියලා. ඒක වැඩෙනවා. ඒතර ඇහැ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැක්කනම් ඔහුගේ දෘෂ්ටිය සම්මාදිට්ඨිය. කන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා එහෙමනම් ගත්තේ ඒක සම්මාදිට්ඨිය. ওই ක්‍රමයට ওই ධර්ම මාර්ගයේ සියල්ලම තැනම තියෙන්නේ අපි දැක්කේ මොකද්ද සම්මාදිට්ඨිය. ඒක අපි බැඳෙන පැත්තට නෙමෙයි දැක්කේ. ඒකේ ආදීනෝ දැකලා ඒකේ මිදිලා යන පැත්ත. නිවන් පැත්ත. නිවන් කරා ගමන් කරලා දර්ශනේ නම් දැක්කේ. ඒකද කියනවා වයින් දැක්කේ අපි සම්මාදිට්ඨියේ ඉන්නේ. ඊට පස්සේ අව්‍යාපාද අවිහිංසා නික්කම්ම කියන සංකල්පනාවන්ගෙන් යුක්තව අපි මේ පිළිබඳව ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒකෙන් නික්මිල යන ක්‍රමවේදය මානසිකාරයට නගනවා. අන නගනකොට සම්මා සංකප්පේ මතුවෙනවා. ඒතර අපි නිතර පුරුදු වෙන්න ඕනේ. එහෙම වස්තු පිළිබඳව. අපි පුරුදු වෙලා තියෙන මෙච්චර කාලේ ඒවා වර්ණනා කරන්නේ ඒවා ಗುಣ කියන්න. ඒවා ආස්වාද විදිහට හිතන්න. ඒ අදහස් ඔක්කොම අනිත් පැත්තට ගහන්න ඕනේ. ඒවා ಗುಣ කියන්නේ නැහැ. ඒවා අනිත්‍ය හැටියට දුක්ඛ හැටියට අනාත්ම හැටියට අසුභ හැටියට නිතර මෙනෙහි කරන්න පුරුදු වෙනවා. කතා කරනවත් එහෙම කතා කරන්න පුරුදු වෙනවා. ඉස්සර මොකද කරන්නේ? හරි ලස්සනයි. ගෙනිහින් තියාගන්න ඇත්නම් එහෙමයි ආවි. දැන් මොකද හිතන්නේ? හරි ලස්සනයි. වැහැරිලා නුගුණ ගොඩක්. අන්න අපි යථාර්ථය හොයන්න බලනවා. ඉතින් අපි මේ හිතන්නේ යථාර්ථයට අනුව. වැහැරි වෙනසෙන කයක හැටිනේ. වැහැරි වෙනස යන කයක අවස්ථාවක් වැහැරි වෙනස යන ස්වභාවයක හැටිනේ. ඒ කියන්නේ ස්වභාවය දකින්නවා. දුකදී වෙනස යන මුලාවට පැතෙන උගුලක්නේ. උගුලක ස්වභාවයනේ. අන්න එහෙම ධර්මානුකූල දහම් ඇසින් බලන්න පුරුදු වෙනවා. ලෝකේ රාග ඇසින් බලන්නේ නැහැ. ලෝකේ චන්දරාගයේ සාහිත්‍ය ඇසින් බැලුවොත් එහෙම මුලාවට පතන එක අවිද්‍යාවේ ඇහැ. එනයි බලන්න ඕනේ විද්‍යාවේ ඇහි. අනිත්‍යයිනේ දුක්ඛයිනේ අනාත්මයිනේ කියලා බැලුවොත් ඔය අංශය යන්නේ විද්‍යාවේ ඇහැ. එහෙම පෙන්වන්නේ. නිත්‍යයි දුකයි අත්තයි කියලා අවිද්‍යාවේ ඇහෙන් බලන්න. අසුරතවත් ප්‍රසජනයා අවිද්‍යාව ඇහෙන් බල බල ඇලෙනවා බැඳෙනවා. සුතවත් අරිය ශාවකයා විද්‍යාව ඇහෙන් බලලා හිටන් අත්හැරීමේදී යනවා. ක්‍රමයේ ක්‍රමයේ හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ මාර්ගය බලාගන්න හැටි මේ කිව්වේ. මෙන්න මේ විදිහට බලනකොට ඔහු අනුමාන වශයෙන් ඉස්සෙල්ලා පටන් ගන්නවා දකින්න. ප්‍රත්‍යක්ෂ කරන්නේ පහු වෙලා. මොකක්ද දකින්නේ? මේ ටික සැපයි සැපයි කිව්වට මේකේ යථා ස්වභාවයේ දුකට ඇදලා දමන දුක් ගොඩක් මිසක් සැප ගොඩක් නම් ඕකේ නෑ. අන මූල ධර්මයේ දැක්කා. සම්මා දිට්ඨියෙන් දකින්න හැටි. අන්නේ දැකීම ප්‍රගුණ කරගන්නවා. ඒතර විද්‍යාව පහළ වෙනවා මොහොතෙන් මොහොත. ලෝකයේ ඇස කන දේවනාසයේ ශරීරය මන කියන මේ ඉන්ද්‍රියන්ට ගෝචරෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් රෝග වශයෙන් ගණ්ඩ වශයෙන් ජරා වශයෙන් මෙහෙම බලන විවිධ ක්‍රම තියෙනවා. බය වශයෙන් ගිනි වශයෙන් ඔහොම හිතලා බලනවා. ඒක යථාර්ථය. ඒ යථාර්ථය පෙන්වන්නේ සම්මා දිට්ඨියෙන්. දහම් ඇසින්. එහෙම බලාගෙන යනකොට තමයි අපිට අපි ඉතලා ඇලීමක් බැඳීමක් තිබුණා නම් වෛර කරමින් ඒ පස්සේ ගිහිල්ලා මයට මගේ වැඩේට මගේ බලාපොරොත්තු වල විරුද්ධව නැගිටින්න එක මම පලි ගන්නවා ආදී වශයෙන් තිබුණ අදහස් නැති වෙලා යනවා. අව්‍යාපාද සංකල්පනා ඒ වෙනුවට එන්න පටන් ගන්නවා. ගහලා මරලා හිංගි කරලා හිංසා කරලා හරි මගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නවා කියන ඒ මුලා දෘෂ්ටි අවිද්‍යාවේ නිගමන නැති වෙලා යනවා. ක්‍රමක්‍රමයෙන් Tamanටම පේන්නේ. හිංගි හිංසා කරන බලාපොරොත්තු නැතිලා අවිහිංසා සංකල්පනා වෙනවා. මේ කාම වස්තුන්ගෙන් නික්මලා නිදහස් වෙන්න ඕන කියලා අදහස එනවා. නිකාම සංකල්පනාව වෙනවා. අන්න සම්මා සංකප්ප මාර්ගාංගයේ වැඩෙන හැටි. ඒ වැඩෙනවා. ධර්ම මාර්ගයේ සිහි කරනකොට ඔවා වැඩෙන හැටි. ඒතර මොකද කරන්නේ? අර ඉස්සෙල්ලා අවිද්‍යාවෙන් බහැපු තීරණයේ ආස්වාදයට වහල් වෙලා තමාගේ ජයග්‍රහණයේ බලාපොරොත්තු වෙන අනුන් රවට්ටන්න කියපු බොරු තිබුණාද? අනුන් බිඳවන්න කරපු කේලම් සැඩබාටපත් කළ තමාගේ ජයග්‍රහණට අනික මැඩපවත්වා ගන්න කරපු පරුස කති. අනික මුලා කරලා තමන්ගේ වාසිය ලබා ගන්න කරපු ප්‍රලාප දෙදවීම. වැඩක් නැහෙනි. අත්හැරි යනවා. මෙන්න මේකට කියනවා සම්මා වාචා මාර්ගාංගයේ වැඩෙනවා. සත්ව හිංසා කරලා හිංගි කරලා ප්‍රාණඝාත කරලා හොරමැර වංචා කරලා සුරාසු දුරාචාර ආදී පස්සේ ගිහිලා වැඩක් නැහෙනි. ධර්මයේ නිගමනේ එනවා. දහම් ඇසින් දැකලා ධර්මයේ තීරණය ඕකයි. ওই තීරණය එනකොට සම්මා කම්මන්තේ වැඩෙනවා. ප්‍රාණාති වාතා වේරමණී අදින්නාදාරය වේරමණී කාමීසු මිච්ඡාචාරය වේරමණී අයං උච්චති බිකේ සම්මා කම්මන්තෝ කියපේවා වැඩෙන්නේ. අයිති විදියට අසාධාරණ විදියට ජීවත් වෙලා මේ ලෝකේ වැජවිලා වැඩක් නැහැ දැහැමින් සාමී කාටවත් යහපතක් කරලා මාත් මම ධම් මාර්ගය වඩා ගන්නා මිසක් වෙන මොකද්ද කරන්නේ ඔය අදහස එනවා. සම්මා ආජීවයේ වැඩෙනවා. ඉතින් මං උත්සාහය කළේ නැත්නම් උත්සාහ කරන්න ඕනේ ලෝකේ තරඟ කරලා. උඩ පැනලා දඟලා ජයග්‍රහණය ගන්න නෙමෙයි. මෙන්න මේ ධර්මාභෝධයේ පූර්ණ කරගෙන කෙලෙස් ඉදහරින්නයි උත්සාහ කරන්න ඕන කියලා ඒකට කරතු යමක් ඇද්ද මං රෑ දවල් දෙකේ ඒකට මගේ උත්සාහය කාර්යයෙන් කරනවා කියලා ගත්තොත් සම්මා වායාමයේ වැඩෙනවා ඊට පස්සේ තමන් කරන කියන හිතන සෑම කටයුත්තා පිළිබඳව මනස සිහිනුවෙන් ඉඳලා රාගයේ ද්වේෂයේ මොහේට මුලාවටපත් වෙන පැත්තේ අදහසක් ආවනම් වහාම සිහින වටහාගෙන ඒකෙන් මිදිලා යන්නේ සිහිනුවණින් යුතව ධර්මානුකූලව හිතන්න පුළුවන් හැකියාව වර්ධනය කරගන්න සම්මා සතිය වැඩෙනවා. එතකොට ඇලෙන ගැටෙන පැත්තෙන් තිබිච්ච වික්ෂිප්තතාවය නැති වෙලා දහම්සුවේත් එක නැගෙන්නා වූ සම්මා සමාධිය වැඩෙනවා. ධානය ලැබීම નિરાයාසයෙන් සිද්ධ වෙනවා. ඔන්න ඔතෙන්ට ආපුවාම දුකෙන් නිදහස් වෙන මාර්ගයේ භාවනාව කිවි ඔන්න ඕකයි. ඕක තමයි භාවනාව. ඕක යමකින් සිද්ධ වෙනවා නම් යම් අවබෝධයකින් සිද්ධ වෙනවා නම් ඒකට අවශ්‍ය දේ ගන්න. අරන් ඊකට අවශ්‍ය දේ කරගෙන යන්න. ඒතොර කියනවා භාවනාව වැඩෙනවා. ඕක තමයි ආර්ය විනය භාවනාව. වෙන කර්මස්ථානයක් කරන් ජප කර කර ඉතිර හරියන්නේ නැහැ. ඉතින් කර්මස්ථානය ජප කරා වගේ තියා කමක් නැහැ. ඒකෙන් ওই ටික සිද්ධ වෙන එකක් බව පේනවනේ ඒක කරගන්න. ඒකේ ප්‍රශ්නෙකුත් නැහැ. ඉතින් යම් කිසි පදයක් අරගෙන කියනකොට ඒකට අපි සෝතාවදානි. සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති තං සෝතාවදාන. ඒක කියන සෝතාවදානි. තං පජානනා පඤ්ඤා වියයන් පෙළලා අන්න ඒක දකින්නා වූ නෝනක් ඇද්ද? අන්න ඒක තමයි අර මූලික ඥානෙ. සුතමේ ඥාන. සුතමේ ඥානෙ කියන්නේ එකක් සුතේ කියන්නේ තව එකක්. ඉතින් සුතමේ ඥානෙ ඉස්සෙල්ලා ලබන්න පුළුවන් එකක්. ඒක ලබන්නේ <clears throat> ඔය කියන විදිහට කියපු එක අහලා ඒ කියන්නේ යලි යලි සීකරන තමයි ඥානය පහළනවා. ඒක ඇත්ත නේද? අන්නේ දකින්න එක ඥානීය පහළනාම කියන එකට සුතමේ ඥානීය. ඒ ඥානීය ඉස්සෙල්ලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඒ අනුව හිතනකොට චින්තාමය ප්‍රඥා භාවනා ප්‍රඥා වැඩිලා ප්‍රගුණ වෙලා එනවා. ඉතින් ওই ක්‍රමයට හුරු කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ.